ආවේද වය නැවුම් උදෑසන සංසුන්ව වාඩි වී සිත ගැඹුරින්ම නිහඬ කරගන්නට හා නිවා ගන්නට සාමූහික උත්සාහයක යෙදෙන සම්භාවනා කලන මිතුරනි ප්‍රබල හා සියුම් নানা ප්‍රකාර ශබ්ද ඇහුණත් වෙනස් වෙනස් සිටිවිලි ආවත් අවධානයෙන් ඉන්න පුළුවනි වාඩි වී සිටින බව දැනගෙන අරමුණ භාවනා කිරීම බව අවධාරණය කරගෙන ගතින් පමණක් නොවේ සිටිනුම් මෙතන මේ මොහොතේ ඉන්න පුළුවනි අපේ කොතැනකටවත් යන්න අවශ්‍ය නැහැ. හුස්ම අපව සොයාගෙන එනවා. කොතැනක හිටියත් අප වෙතට එන හුස්ම අත්දකින්නට නම් ඒ ගැන දැනුවත් වෙන්නට නම් සිතින් මෙතන මේ මොහොතේ සිටිය යුතුයි හුස්මක් නෑ අතද සොයාගෙන එනවා කොතන හිටියත් එහෙමනම් ඇයි අප මනසින් තැන් තැන් වලට දුවන්නේ එන හැම හුස්මක්ම විවෘතව පිළිගන්න මෙතන මේ මොහොතේ දොරටු අභියස අවධානයෙන් සිටිමු දොරටුව අභියස සිට පැමිණෙන හුස්ම සුහදව පිළිගන්නවා ඇවිත් යන හුස්මත් ඒ ගැනත් වෙනසක් නෑ යන හුස්මටත් සුහදව සමුදෙනවා දොරකඩ ඉන්න අමතක වූ මොහතක එන අමුත්තන්හා යන අමුත්තන් දකින්න බැහැ එන යන අමුත්තන්ව සුහදව පිළිගන්නත් බැහැ සමුදෙන්නත් බැහැ නැවත නැවතත් මෙතනට මේ මොහොතට සාවධාන වෙමු වෙතට එන හුස්ම සුහදව පිළිගන්න. ඉවතට යන හුස්මට සුහදව සමුදෙන්න. මේ භාවනාව උපකාර වෙනවා වෙතට එන දේ සුහද වෙන්න සුහදව පිළිගන්න ඉවතට යන දේටත් සුහදව සමුදෙන්න සාමාන්‍ය ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතේට අත්‍යවශ්‍ය කුසලතාවක් හැකියාවක් වෙතට එනදී සමග සුහද වීම ආ ඉවතට යන දෙයට සුහදව සමුදීම ලැබෙන සෑම අවස්ථාවකම මේ කුසලතාවය ප්‍රයෝජනෙට ගනිමු එමෙන්න දිනු කර ගනිමු එබඳු කෞශල්‍යයෙන් පිරිතවසකට සෑම දිනාටම පිරුවන් සරණයි